දැන් එස්සවෙන්න දැන් ඔබේ සිත අරමුණු වලින් නිදහස් වෙලා තියෙනවා ඇලීම ගැටීම තමයි අපිට වැඩිපුරම එන්නේ උපේක්ෂක හිතක් ඇති කරගත්තාම ඇලීමට ගැටීමට ඇතුළු වෙන්න බෑ ආන් ඒක නිසා සමාධියෙන් දැස්ස හැටියෙම සිත නිදහස් වෙනවා ඒ නිදහස් වුණා වූ සිතට අපිට අවශ්‍ය කරන දෙයක් ඇතුළු කරගන්න පුළුවන්. අනවශ්‍ය දේවල් වලින් පිරීලා තියෙනවා නම් අවශ්‍ය දේවල් දාගන්න ඉඩ නැහැ. දැන් මෙතෙන්ද අපි මොකද කරන්නේ? අනවශ්‍ය දේව අයින් කරනවා. අපිට අනවශ්‍ය මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා අනවශ්‍යයි. ඒක නිසා ඒව යට කරලා දැම්මා. දැන් අපි කුසල් දහම් වලින් හිත පුරව ගන්න ඕනේ. ආන් එතකොට අර අනවශ්‍ය දේවල් වලට එන්න බැරුව යනවා. කුසල් බලය වැඩි කරපුවාම අකුසල් බලය යට යනවා. සාමාන්‍ය ජනතාවට වෙලා තියෙන්නේ අකුසල බලය වැඩි. ඒක නිසා කුසල බලයට ඇතුළු වෙන්න බෑ හිත ඇතුළට. දැන් මේ සමාධියෙන් කරන්නේ මොකද්ද? අකුසල බලය යට කරනවා කුසල බලය මතු කරගන්නවා. ආන් ඒකයි. එතකොට අපි දැන් ලෝක විදු කියන ගුණය ඇති කර ගැනීම සඳහා ඉදිරියට යන්නේ ලෝකය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන. ආන්නේ ලෝකය පිළිබඳව අවබෝධය තමයි ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ. ලෝකයේ පිළිබඳව පරිපූර්ණ අවබෝධය ඇති කරගත්ත දවසට කියනවා ලෝක විදුගුණේ සම්පූර්ණයි කියලා. ඒතකොට ලෝකය පිළිබඳව හරියට අවබෝධ කරගත්තොත් ලෝක සංඥා සියල්ලක්ම නිරුද්ධ වෙනවා. ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි නම් කිසිම සංඥාවක් අල්ලන්න බැරුව යනවා. ආන් එතකොට සංඥා දැනීම නවතිනවා. පස්ස නිරෝධය කියන්නේ ඒක තමයි. ස්පර්ශ කිරීම නවතිනවා. ස්පර්ශ වෙන එක නවතිනවා. ආන් ඒ සඳහා තමයි අපි ඉදිරියට යන්නේ. දැන් එතකොට සිතක් සකස් වීම පිළිබඳව ප්‍රකට්ටියට අවබෝධයක් ඇති. සිත කියන්නේ ලෝකෙහි ක්‍රියාකාරීත්වය ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ සවිඥානකත්වයේ තුල. අවිඥානකත්වයේ තුල ක්‍රියාකාරීත්වයක් නැහැ. දැන් ලෝකය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන අපි සෑහෙන දුරට ලෝකය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගෙන තියෙනවා. යම් තැනක දුකද එතන ලෝකයයි. දුක තියෙන්නේ කොතනද? සවිඥානකත්වයේ තුල. අවිඥානකත්වයේ තුල දුකක් නැහැ. අවිඥානික කියන්නේ මේ ගග්ගල් පර්වත මල කඳත් ආයේ තියෙන අවිඥානික. එහෙමනම් දුක තියෙන්නේ කොහෙද? සවිඥානිකත්වයට. සත්වයා තුළ තමයි දුක තියෙන්නේ. ඒතර මේ දුක් විඳින්නේ කයෙන් නෙමෙයි. කයට දුක් විඳින්න බෑ. හිතෙන් දුක් විඳින්නේ. එහෙමනම් සිත නැති වුණොත් දුක ඉවරයි. හිතෙන් ඉවත් වෙලා ගියොත් දුක ඉවරයි. සිතෙන් ඉවත් වෙලා යන්න නම් සිත කියන්නේ කුමක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් මම පින්නවා සිත තුළ මුළු ලෝකෙම තියෙන බව. මේ කය පැත්තකට දැම්මා කියමුකෝ. ඊට පස්සේ භවයට යන්නේ මොකද්ද? සිත. සත්වය භවයට යන්නේ. ඒතර මේ කයට සත්වයා කියන්න බෑ. සත්වයාගේ සත්වයා යම් කිසි කාලයක් තුළ නැවතිලා එන්න එක අම්බලමක් වගේ කියලා හිතා ගන්නකො. ආන් ඒක තමයි මේ කය කියන්නේ. කය කියන එක අම්බලමක් වගේ. එතකොට මේකේ අම්බලම හොඳට තියෙනකන් ඉන්නවා. ඊට පස්සේ වෙන අම්බලමකට යනවා. ඒතරේ ගමන් කරන්නේ සත්වයා. කය ගමන් කරන්නේ නැහැ. කය මෙහි දාලා යන්නේ. හැබැයි කය දාලා ගියාට මොකද? මේ ගමන් කරන සත්වයා තුළ රූපය තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධේම තියෙනවා. එහෙනම් සිත ගත්තට පස්සේ මුළු ලෝකේම හිත ඇතුලේ තියෙනවා. එහෙනම් හිතක් කියන්නේ මොකේද? ලෝකයට කියන නමක්. ලෝකයේ කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. ඇයි අපි එහෙම කියන්නේ හේතුව මේ ලෝකයේ තුල යමක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම හිත ඇතුලේ තියෙන්න ඕනේ. දැන් බලන්න මේ ලෝකයේ තුල මොනවද තියෙන්නේ කියලා. රූප වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ මේ පංච උපාදානස්කන්ධයාගේ පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ඒවා තියෙන්නේ කොහෙද? මේ හිත ඇතුලේ තියෙන්නේ. අපි දැන් එකින් එක එකින් එක අරගෙන බැලුවා. දැන් බලන්න බලන හිත. බලන හිත තුළ රූප තියෙනවා. මොනවද? ඇසයි වර්ණ රූපයයි දෙකම තියෙනවා නේද? බලන හිත තුළ වර්ණ රූපේ තියෙනවා. වර්ණ රූපේ ඇදෙන්නේ ඇසට. ඈ ඊළඟට වේදනාව තියෙනවා සංඥාව තියෙනවා චේතනාව තියෙනවා විඥානය තියෙනවා ඒතර මේ හැම දෙයක්ම හිත ඇතුලේ තියෙනවා ඊළඟට අපි ඒක කොටස් තුනකට කඩලා බලුවා විඥාන නාම රූප කියලා සිතක් කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි ඒ විඥානයේ යම් තැනක තියෙනවා නම් එතන තමයි දුක තියෙන්නේ සැප තියෙන්නේ උතන සැප කියලා මුලා වෙලා ඉන්නේ ඔය උතෙන් තමයි සැපක් නැහැ. නමුත් මුලා වෙලා ඉන්නවා සැප තියෙනවා කියලා. එතකොට දැන් අපි හිත පිළිබඳව සෑහෙන දුරට අවබෝධ කරගත්තා හිතක් කියන්නේ කුමක්ද හිත කියලා කියන වචනයෙන් ගත්තොත් හිත කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වයට හිතක් කියන්නේ ක්‍රියාවක් තේරුණේ එතකොට හිත ඉවත් වෙලා ගියන් පස්සේ ක්‍රියාකාරීත්වේ නැහැ එතකොට අපි හැම දෙයකින්ම කරන්නේ හැම දෙයක්ම කරන්නේ මොකෙන්ද? හිතෙන් කරන්නේ. මේ කයට කිසිම දෙයක් කරන්න බෑ. කය කියන එක උපකරණයක් පමණයි. සිත සකස් වෙන්නත් උපකාර කරනවා, සිතට ක්‍රියාත්මක වෙන්නත් උපකාර කරනවා. එහෙනම් මේ හැම දෙයක්ම අපි කරන්නේ හිතෙන්. හිතක් කිව්වත් එකයි, ක්‍රියාවක් කිව්වත් එකයි. හිත කිව්වත් එකයි, ක්‍රියාත්මක භාවය කිව්වත් එකයි. ඊළඟට හිත කියලා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට තවත් අපිට උත්තර හම්බ වුණා. පංච උපාදානස්කන්ධයටයි හිත කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය. ඊළඟට ඒක තවත් අපි කොටස් තුනකට බෙදාගත්තා. ඒක ටිකක් කෙටි කරලා විඥාන නාම රූප. එතකොට හිතක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. මොකද හිත ඇතුලේ මුළු ලෝකයම තියෙනවා. හිතක් කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි. ඒවා අපි දැන් පාස් කරපු හරියක් මේ මම කතා කරන්නේ. මොකද මේ හිත ඇතුලේ තියෙන්නේ මොනවද? තණ්හාව තියෙන්නේ නේද? තණ්හාව කියන්නේ ඇලීමයි ගැටීමයි. ඒතකොට මේ හිත නිතරම වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. එතකොට මොකද්ද මේ තණ්හාව කියන්නේ ඇලීමයි ගැටීමයි. ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොට දුකයි. ඒතකොට හිතක් කියවත් එකයි, දුකක් කියවත් එකයි. හිතක් කියවත් එකයි පංච උපාදානස්කන්ධය කියවත් එකයි. හිතක් කියවත් එකයි, ලෝකය කියවත් එකයි. මෙන්න මේවා හැම එකටම අපිට වග උත්තර බඳින්න පුළුවන් වෙන්න ඕනේ. හිතක් කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි කියලා කිව්වට බෑ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. හිතක් කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි කියලා කිව්වට බෑ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. තේරුණා නේද? එහෙම නැතුව නිකාං ওই වචන ටිකක් ඉගෙනගෙන කිව්වට වැඩක් නැහැ. හිතක් කියන්නේ හිත කියන්නේ මුළු ලෝකෙටම කියන නමක්. කියලා කියනවනේ. හොඳයි ඔප්පු කරලා පෙන්නන්න. පෙන්නනකම මම පිළිගන්නේ නැහැ. ආන් දැන් Tamanට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්ද කියන තත්ත්වයේ Taman ඉන්න ඕනේ. ඉතින් එයා දැනගන්න ඕනේ මේ ලෝකයේ තියෙන්නේ මොනවද කියලා කියන්නකො, ඔයාම කියන්නකො මොනවද තියෙන්නේ කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඕන් දැන් කිව්වා මේ ලෝකයේ තියෙන්නේ ওই පහ. ඉතින් අර අරයා දැන් මෙයාට පෙන්නනවා මේ පහ ඔය ඔයා කිව්ව පහ මේ හිත ඇතුලේ තියෙනවා. බලන්න මේ අහන හිත ගන්න බලන්න. එතන මොකද්ද තියෙන රූපේ? ශබ්ද රූපේ තියෙනවා. කනට තමයි ශබ්ද රූපේ ඇදලා එන්නේ. ඒතකොට අහන හිත සකස් වෙන්නේ ශබ්ද රූපේ කනට ඇදලා આવුත් නේද? රූපස්කන්ධය තියෙනවා. වේදනාස්කන්ධය ඒ ශබ්ද රූපේට ඇදලා හෝ ගැටිලා. වේදනාස්කන්ධය. සංඥාස්කන්ධය ඒක හඳුනා ගන්නවා. ශබ්ද රූපයක් කියලා හඳුනා ගන්නවා. සංකාර කියලා කියන්නේ චේතනාවට. චේතනාම්බික්වේ කම්මං අදාමි. සංකාර කිව්වත් එකයි, කර්ම කිව්වත් එකයි, චේතනාව කිව්වත් එකයි. ඒතර හඳුනා ගැනීමට අනුව ක්‍රියාකාරීත්වය. හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන ක්‍රියාත්මක වෙනවා. අන්න සංමේ චේතනාව තියෙනවා. චේතනාව කියන්නේ ක්‍රියාත්මක භාවයනේ. ක්‍රියාත්මක භාවය දැන් හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන. විඥානයේ තියෙන මොන විඥානයද තියෙන්නේ? සෝත විඥානය. අහන හිත තුළ තියෙන සෝත විඥානය. එතකොට අනික් හැම හිතක්මත් අරගෙන ওই විදිහට පෙන්වන්න පුළුවන් වෙනවා. දැන් අපි මෙනෙහි කරන හිත ගන්න බලන්න ඒක ටිකක් අපහසු තැනක් හන්ද. මෙනෙහි කරන හිත තුළ තියෙන රූපස්කන්ධය තමයි මනයි ධම්ම රූපයි. ධම්ම රූප කියලා කියන්නේ අපි කරපු කියපු දේවල් වල සටහන්. ඒව ඇදී එන්නේ කොහටද මනට? ආන් රූපස්කන්ධය තියෙනවා. වේදනාස්කන්ධය කියන්නේ ධම්ම රූපයට ඇලීම හෝ ගැටීම. අපිට මතක් වෙච්ච දේවල් වලට අපි එක්ක ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා. අන්න වේදනාව. සංඥාව කියලා කියන්නේ ඒක ධම්ම රූපයක් බව හඳුනා ගැනීම. ධම්ම රූපයක් කියලා හඳුනා ගන්නවා. චේතනාව කියලා කියන්නේ මොකද්ද? ඒට අනුව වැඩ කරනවා. හඳුනාගත්තේ ධම්ම රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ මන. මන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙනෙහි කරනවා කියලා කියන්නේ මන ක්‍රියාත්මක වෙනවා කියන එක. ඊළඟට විඥානය මොකද්ද? මනෝ විඥානය. ආන් මේ විදිහට ලෝකේ තියෙන හැම දෙයක්ම මේ හිත ඇතුලේ තියෙන බව පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව හිතක් කියන්නේ ලෝකය කියලා කිව්වට වැඩක් නැහැ. ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඈ හිතක් කියන්නේ අපි ලබන හැම දෙයකටම හේතුව කියලා මං ගිතරේ කියලා දුන්නා. අපි ලබන දේවල් මොනවද තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම් ඔච්චරයි ලබන්නේ. මේවා ඵල. රූපේ ඵල, රූපේ ලැබීම ඵලයක් ඈ. රූපේ ඵලයක් කියලා ගන්න හිතන්න එපා. රූපේ ලැබීම ඵලයක්. ශබ්දේ ලැබීම ඵලයක්, ගන්ධේ ලැබීම ඵලයක්, රසේ ලැබීම ඵලයක්, පොට්ටබ්බේ ලැබීම ඵලයක්. මේ ධම්ම රූප එහෙමනම් අරමුණු ලැබීම ඵලයක්. ඒ හැම එකක්ම ලබන්නේ මොකෙන්ද? හිතෙන්. හිත නැත්නම් මොකුත් නැහැ. හිත හේතු කොටගෙන තමයි හැම ඵලයක්ම ලබන්නේ. අන්න අපි ලබන හැම දෙයකටම හේතුව මොකද්ද? හිත. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. හිත අනිත්‍යයි කියනට හේතුවක් තියෙනවා. මේ හිත සකස්ුනේ කොහොමද? රූප දෙකක් එකට එකතු වෙලා. ඇහැයි වර්ණ රූපයයි එකතු වෙලා විඥාණය හටගත්තා චක්කු විඥාණය නාම ධර්ම පහක් සහිතව. ඒ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. එහෙමනම් රූපය කියලා කියන්නේ මොකන්ද? ස්වභාව ශක්තියින් හතරක පැවැත්මක් පමණයි. ස්වභාව ශක්තියින් කියන්නේ ධාතු. මේ ධාතු වල ස්වභාවය තමයි වේගවත් බව. නිතරම වේගවත් වෙලා තියෙන්නේ. ඒතර රූප කියලා කියන්නේ ස්වභාව ශක්තියන් හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. එතකොට ස්වභාව ශක්තියන් කියලා කියන්නේ ධාතු. ධාතු හතරක් එකට එකතු වෙලා තියෙන නිසා අපේ ඉඳුරන්ට බොතුරු වෙනවා. තේරුණේ? වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතෙහි පිහිටගෙන ඉන්නවා. අන්න රූප ඇත කියන මතෙහි පිහිටගත්තා. ආන් ඒක නිසා තමයි ඔය ඇත කියන තැනට ඔයා ප්‍රිය තැන් වලට ඇලෙනවා අප්‍රිය තැන් වලට ගැටෙනවා. මේ රූප කොටස් දෙකකට බෙදෙනවා සුභ අසුභ. ප්‍රිය අප්‍රිය කියලා. එතකොට ඇත කියන මතේ පිහිට ගැනීම නිසා ප්‍රිය කියන තැනට ඇලෙනවා අප්‍රිය කියන තැනට ගැටෙනවා. තේරුණේ? එතකොට සිත අනිත්‍යය කියන්නේ හේතුව ඔන්නෝකයි. ධාතු හතරක් සංකලනය වෙලා වේගවත් වෙලා තියෙනවා. ඒවා තමයි රූප කියන්නේ. එතකොට රූප නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා. රූප ඇති වෙනකොට තමයි රූප දෙකක් එකට එකතු වෙන්නේ නේද? ඒතකොට රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා. රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. එහෙනම් රූප සාපේක්ෂ කරගෙන විඥානියත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. විඥානය ඇති වෙනකොට තමයි නාම ඇති වෙන්නේ. විඥානය නැති වෙනකොට නාමත් නැති වෙනවා. ඒතර විඥානය සාපේක්ෂ කරගෙන නාමත් ඇති වෙනවා නැති වෙනවා. කියන්නේ අනිත්‍යයි. එහෙනම් රූපත් අනිත්‍යයි විඥානයත් අනිත්‍යයි නාමත් අනිත්‍යයි සිත කියලා කියන්නේ අන්න ඒකයි අනිත්‍යයි අනිත්‍ය නිසා තමයි මේ දුක ඇයි මේ හිතේ තියෙන තණ්හාවනේ ඒක වෙනස් වෙනකොට තමයි දුක ගැටීම ඇති වෙනකොට දුකයි ඇලීම නැති වෙනකොට දුකයි එහෙනම් සිත කියන්නේ මොකද්ද දුකක් අනිත්‍යතාවය අනිත්‍යයි දුකයි ඉතින් අනිත්‍යයි නම් දුකයි නම් ඒක වටිනා දෙයක්ද නෑ වටිනා දෙයක් නෙමෙයි ගත හැකි දෙයක්ුත් නෙමෙයි. ඇති වෙනකොටම නැති වෙනවා නම් ගත හැකි දෙයක් නෙමෙයි. මේක දුකක් නම් ගත යුතු දෙයක් නෙමෙයි. අන්න සිතේ යථාර්ථය. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙමනම් මේ අපිට අපි ලබන්නා වූ හැම ඵලයක්ම සිත ඇති වෙනකොට ඵල ලැබෙනවා, සිත නැති වෙනකොට ඵලක් නැති වෙනවා නේද? ඒ ඵලවල තියෙන්නේ මොකද්ද? ඇලීමයි, ගැටීමයි. එහෙනම් සැප ඵල නැති වෙනකොට දුකයි, දුක් ඵල ඇති වෙනකොට දුකයි. හිත නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව හිත ඇති වෙනකොට ඵල ඇති වෙනවා. හිත නැති වෙනකොට ඵල නැති වෙනවා. එහෙනම් ඵල කියන જાතියක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. මේ ඵලවල කොටස් දෙකක් තියෙනවා මිහිරි අමිහිරි. සුභ අසුභ, ප්‍රිය අප්‍රිය කියලා නේද? එතකොට මිහිරි ඵල නැති වෙනකොට දුකයි, අමිහිරි ඵල ඇති වෙනකොට දුකයි. එහෙනම් මේ ඵල ඇති වුණත් දුකයි නැති වුණත් දුකයි. එහෙනම් ඔය සඵලද අපලද? අපල. දැන් රහතන් වහන්සේට ඵල නැති ඵල ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා ලැබෙනවා. රහතන් වහන්සේට දුකක් තියෙනවා. නෑ. ඇයි? රහතන් වහන්සේට තණ්හාව නෑ. ඕවට ඇලිලත් නෑ, ගැටිලත් නෑ. ඒක නිසා රහතන් වහන්සේ ඵල ලබනවා. නමුත් දුකක් නෑ. ඒ ඵල ලෝකයට අයිතිත් නෑ. ඵලවල තණ්හාව තියෙනවා නම් තමයි ලෝකයට අයිති වෙන්නේ. ඵලවල නෙමෙයි තණ්හාව තියෙන්නේ, හිතේ තණ්හාව තියෙන්නේ. ඊට හේතු කොටගෙන ලබන ඵලවල තණ්හාව තණ්හාව තියෙනවා කියන්නේ ඒවට ඇලීම ගැටීමනේ ඒවට ඇලිලා එහෙම නැත්නම් ගැටිලා ඒ නිසා රහතන් වහන්සේට කිසිම ඵලයක් අපල වෙන්නේ නැහැ. ඇයි? අවිද්‍යාව නැහැ රහතන් වහන්සේට. යථාර්ථය දැකලා තියෙනවා. එහෙමනම් ලෝකයේ යථාර්ථය දැක්කොත් අපිටත් පුළුවන්කම තියෙනවා අපල නැති කරගෙන සඵලවත් බවට පත් වෙන්න. තේරුණා නේද? ඒ සඳහා මොකද කරන්න ඕනේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. දුක දකින්න ඕනේ. දුකට හේතුව දකින්න ඕනේ. මේ දුක නිරුද්ධ කරගන්න හැකි බවක් දකින්න ඕනේ. යායුතු මාර්ගයක් දකින්න ඕනේ. මේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සමගම එක නැත්තා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට ඇතුළු වෙලා ගමන් කරනවා. ගමන් කරලි වෙලා සම්මා ඥාණයටපත් උනයන් පස්සේ එක ඵලයකටවත් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. අන්න එතනින් දැන් තමයි සඵල භාවයටපත් වෙන්න පුළුවන්. අපල දුරු කරගන්න පුළුවන්. එහෙමනම් අපල දුරු කර ගැනීම සඳහා මොකද කරන්න ඕනේ? බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. බුද්ධ කියන ගුණයට කියනවා බෝධි කියලා. බෝධින් උච්චති චතුසු අරිය සත්‍යේසු ඥානං. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය ඥානයට. බුද්ධ කියන්නේත් ඕක තමයි. තේරුණා නේද? එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානය ඇති කර ගැනීම තමයි බෝධිය ලබා ගැනීම කියලා කියන්නේ. බෝධිය ලබා ගැනීම තමයි බෝධි පූජාව කියලා කියන්නේ තෝක තමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඈ එතකොට බෝධි පූජාව කලයන් පස්සේ අපර දුරු කරගන්න පුළුවන් කියන විවහාරයක් තියෙනව නේද? අපර දුරු කරගන්න බෝධි පූජා තියන්න ඕනේ කියලා. ඔන්න ඕකයි. ඔතන තියෙන්නේ. ඒකකින් දැන් සාමාන්‍ය විවහාරයට ඇවිදින්න බෝධිය කියන්නේ මොකක්ද දන්නේත් නැහැ අපල කියන්නේ මොකක්ද දන්නේත් නැහැ. ඉතින් බෝධි පූජා තියෙනවා කියලා එකක් කරනවා. ඒක වැරද්දක් නැහැ. ඒවට කියන්නේ සාමාන්‍ය ජනතාව කරන බෝධි පූජාවට කියන්නේ ආමිෂ බෝධි පූජාව කියලා. ආමිෂ බෝධි පූජාව කියන්නේ අර චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උදව් කළ සෙවන දුන්නා වූ ඇසට වෘක්ෂ රාජානන් වහන්සේට අපි වඳිනවා පුදනවා. ඒක කිසි වැරද්දක් නැහැ. ඒක හොඳ දෙයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරන තියෙනවා යම් කෙනෙක් මට කරු කරනවා නම් මට වඳිනවා නම් පුදනවා නම් මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උදව් උපකාර කරපු මේ රුක්සරාජානන් වහන්සේට මේ බෝධීන් වහන්සේට වඳින්න පුදන්නේ කියලා. ඒකට බෝධිය කියන වචනයත් පාවිච්චි කරනවා. බෝධිය ලබා ගන්න උපකාර කරපු නිසා අපි ඒ අර්ථයෙන් ගෞරවාර් ගෞරව වශයෙන් බෝධිය කියලා කියනවා. නමුත් බෝධිය කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව ලබා ගන්න උදව් කරපු නිසා අපි බෝධිය කියලා කියනවා. ඒකෙත් කිසි වැරද්දක් නැහැ. ඉතින් ඒට පූජා කරන්නත් ඕනේ අපි. තේරුණා නේද? බුදු පියාණන් වහන්සේ කෘතගුණ සැලකීමක් වශයෙන් කළේ මොකක්ද? තමන්ට උදව් උපකාර කළා වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සිවණ දුන්නා වූ ඇසට වෘක්ෂරාජානන් වහන්සේට සියලු දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබා දුන්නා. තේරුණා නේද? ඒක ඊටාම හොඳ දෙයක්. කෘතගුණ සැලකීමක් වශයෙන් බුදුහාඳුරෝ කළේ යන්නේ ඒකයි. ඉතින් Tamanට වඳින්න පුදන්න බැරිය. Tamanගෙන් විතරක් වෙනම පුදුන් ලබා දුන්නේ මොකද? ඇයි බුදුහාරවන්ට පුදන්න තිබුණේ නැද්ද පොතියට? වඳින්න තිබුණේ නැද්ද? පින්නතුනේ හොඳට මතක තියාගන්න සම්බුදුවරයෙකුගෙන් වැඳුම් පිදුම් ලබන්න පුළුවන්. ගහක් ගලක් පර්වතයක් දෙවියෙක් මරේ බබෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. සම්බුදුවරයෙකුගෙන් වැඳුම් පිදුම් ලබා ගන්න පුළුවන් කිසිවක් නැත. කිසිවෙක් නැත. ඒක නිසා බුදු පියාණන් වහන්සේ බෝධියට වැන්දෙත් නැහැ පිළිවෙත් නැහැ. සියලු දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබා දුන්නා. ආන් එක එකද. තේරුණා නේද? මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. ප්‍රඥාවෙන් දකින්න ඕනේ ඔබ කියන්නේ. ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ අපි කියන්නේ නිතරම මේ මහා බෝධියට බුදුහාඳුරෝ පිදුවරු බුදුහාඳුරෝ වැඳ ගරු කළාලු මොකද්ද මහා බෝධිය කියලා කියන්නේ? මහා බෝධිය කියන්නේ මහා ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය අවබෝධය. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බැලුවා ගුරුවරයෙක් නැතුව ඉන්න එක හරි මදිකමක් වගේ. ගුරුවරයෙක් හොයාගන්න ඕන මම. කියලා පරීක්ෂා කරලා බැලුවා මගෙන් වැඳුම් පිදුම් ලබා ගන්න පුළුවන් ගහක් ගලක් පර්වතයක් දෙවියෙක් මරෙක් බබෙක් මේ තුන් ලෝකේ ඉන්නවද කියලා. කිසිම තැනක දැක්කේ නැහැ. තමන් වහන්සේගෙන් වැඳුම් පිදුම් ලබා ගන්න පුළුවන් කිසිවක් දැක්කේ නැහැ උන්වහන්සේ. කිසිවෙක් දැක්කෙත් නැහැ. ඒ අවස්ථාවේදී තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත ධර්ම විනයම චතුරාර්ය සත්‍ය අවබෝධයම මහා ප්‍රඥාවම පුරුස්ථානයේ තබා ගත්තා. ආන් ඊට බුදුහාඳුර වැඳා ගරුකලා ධර්මය සාකොටින්ම කියනවනම් තේරුණා නේද? තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ධර්මයේම ගුරුස්ථානයේ තබාගෙන වැඳ පිදුවා. මහා බෝධිය කියන්නේ ආන් ඒකයි. ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා. මේ මහා බෝධියට බුදු පියාණන් වහන්සේ විසින් පූජා කරන ලදී. ආන් ඒකයි බුදුහාඳුර කරව පූජාව. ඊළඟට ඒ මහා බෝධිය ලබා ගැනීමට උදව් උපකාර කරපු සෙවණ දුන්නා වූ වැසට වෘක්ෂය තියෙනවනේ. ඒකට නමක් දැම්ම බෝධිය කියලා. හොඳයි නේද? සරුග කිරීමක් නෑ බෝධිය කියලා නම දැම්මා. නම දාලා කිව්වා අනේ මට නම් මේකට වඳින්න පුදන්න විදියක් නෑ මිනිස්සුනේ දෙවි මිනිස්සුනේ. ඔයගොල්ලෝ මේකට වඳින්න පුදන්න කිව්වා මහවෙන්නේ. මට කරන වැඳීමක් වශයෙන් වඳින්නේ කිව්වා. බලන්නකො මොනතරම් ප්‍රඥා ගෝචර වැඩක්ද නේද? ඈ මට යමෙක් වඳිනවා නම් පුදනවා නම් ගරු කරනවා නම් මා වෙනුවට මා වෙනු මට කරන මා කරන මට කරන සමාන ඒ සමානවම අරින්නේ කිව්වා. මට කරන පූජාවක් වගේම පූජා කරන්න කිව්වා. බුද්ධානුමතේ ලැබිලා ඉවරයි. ඒක බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලේ ඉඳද්දීම ඒ අනුමතය ලැබුණා. ඉතින් ඒක නිසා එදා ඉඳන් දෙවි මිනිසුන් බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට කරන වැඳුමින් වදිනවා, පිළිමෙන් පුදනවා. ඒක හොඳ දෙයක්. තේරුණා නේද? ඒක කිසි වැරද්දක් නෑ. එතකොට මේ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳුම් පිදුම් කරනකොට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් පේනවා මේ වැඩේ. ඒ ඈත් වැඳගෙන ඉන්නවා. බුදුහාමුදුරු බුද්ධාන මතයට අනුව දෙවිවරු පවා ওই බෝධීන් වහන්සේට වඳිනවා පුදනවා. ඒක නෑ බෝධි බෝධිය වල තියෙන මහා ආනුභාව සම්පන්න භාවය. ඔය වඳින පුදන බෝධියක් කපන්නේ හොඳ නෑ. ඔව් ඔව්. ඒ කියන්නේ වටේට ඉඳගෙන මහා විශාල දෙවි දේවතාවුන් වහන්සේලා බැලම හෙලාගෙන වැඩම් පිදුම් කරන තැන. ඉතින් ඒට වඳින පුදන මිනිස්සුන්ට දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා දෙනවා. ඒ මිනිස්සු ගිහිල්ලා සදහවත් පාසක උපාසිකාව ගිහිල්ලා බෝධීන් වහන්සේ වටා සුද්ධ පවිත්‍ර කරලා අතුපතු ගාලා මල් පූජා කරලා පහන් පූජා කරලා ඈ මොකද දෙවියන්ට ඒවා කරන්න බෑනේ ඒගොල්ලන්ට අතු ගන්න පුළුවන් නේද ඉතින් ඒවා සුද්ධ පවිත්‍ර කරලා අර පුද පූජා කරන සදහවතුන්ට ඒ දෙවිවරු ආශිර්වාද කරනවා අනේ මේ මිනිස්සු කොච්චර හොඳ වැඩක්ද කරන්නේ අපිටත් ඒක නිසා පින් සිද්ධ කරගන්න පුළුවන් නේද කියලා දෙවිවරුන්ගේ ආශිර්වාදයක් ලක් වෙනවා තේරුණා නේද? අනික මේ බෝධි පූජා කරන කට්ටිය දෙවිවරු ආරක්ෂා කර ගන්නවලු. මොකටද දන්නවද? අපිට ආදරේ නෙමෙයි. ඒ කට්ටියට පින් කර ගන්න ඕනේ හන්ද. <laughs> අපි ඉත්තේ බවට පත් කර ගන්නවා පින් කර ගන්න. අපිට ආදරේට ආරක්ෂා කර ගන්නව නෙමෙයි. ඒ කට්ටියට නැවත නැවත පින් කරන්න පුළුවන් අපි හොඳින් හිටියොත් නෑ නේද? අන්න එතනින් දේව ආශිර්වාදයට ලක් වෙන්න පුළුවන්. දේව රැකවරණේ ලැබෙනවා. එතකොට දෙවිවරුත් පඳු වඳිනවා අපිට. බෝධි විතරක් නෙමෙයි බෝධි පූජා කරන සදහවත් ගිහි ජනතාවට ධාර්මිකව ජීවත් වෙන ගිහි ජනතාවට දෙවිවරු වඳිනවා. සක්‍ර දේවේන්ද්‍රයත් වඳිනවා. තේරුණා නේද? දැන් එතකොට මිත්‍යාදෘෂ්ටික ග්‍රහයින්ට අපිට ගහන්න පුළුවන්ද? කොහෙ ගහන්නද? සම්මියදෘෂ්ටික මහානුභාව සම්පන්න සක්‍ර දේවේන්ද්‍රයා අපව අපිට වඳිනවා නම් අනිත් දෙවිවරුත් වඳිනවා නම් ඔය ඉන්න වරාර ග්‍රහයෝ කියන මේ මේ මිත්‍රන්ට අපිට ගහන්න බෑ. තේරුණා නේද? ගැව්ව කියන එක නැති ලොක්කට ගිහිල්ලා. ඈ? තමුන්නාන්සේ අපිට වඳිනවා, මහේසාක්‍ය දෙවිවරුත් අපි අපිට වඳිනවා, මුන් අපිට ගහන්න එනවා. කියලා කියන එකයි තියෙන්නේ. දෙයි ආය නැහැ හොඳටම. තේරුණේ? අන්න ඒ විදිහ තමයි අපි දේව පූජාවක් දේව පූජාවක් නෙමෙයි එතන තියෙන්නේ දෙවියන්ට පින් දෙන්නක් තියෙන්නේ. දැන් අපි දෙවියන්ට පින් දෙනකොට දෙවිය පින් අනුමෝදන් වෙලා අප ආරක්ෂා කරගන්නවා. තේරුණේ? ඒක ගෞරවාන්විතව දෙවියන්ට කරන සැලකිල්ල සංග්‍රහයක්. පූජාවක් කිව්වත් කමක් නැහැ දේව පූජාව කියන වචනේ නෙමෙයි දෙවියන්ට කරන සංග්‍රහයක් ඒක. පින් දෙනවා කියන එක නේද? ඉතින් පූජා කියලා කිව්වක් කමක් නැහැ ඉතින්. පින් අනුමෝදන් කිරීම දෙවියන්ට කරන පූජාව. දේව පූජාව කියන්නේ ඕක තමයි. ඉතින් ওই దేవතාවෝ එහෙම ඉන්නවා, ගැවුම් කිරිබත් එහෙම කන්න කැමති අයත් ඉන්නවා. ඒ කට්ටියට කැවුම් කිරිබත් ටිකක් එහෙම ගියන් දුන්නාට කමක් නැහැ කොහෙන් හරි කියලා කන්නේ කියලා. ඒවත් කනවා దేవතාව කියන જાතිය. තේරුණේ? దేవතා පූජා හා දේව පූජා කියලා දෙකක් තියෙනවා. ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඒගොල්ලෝ දන්නේ මොකවත් දන්නේ නැහැ. ඔය දේව පූජාව කියලා <laughs> කරනවා. ඔය කැවුම් කිරිබත් එහෙම කියන්නේ කිහෙල් ගෙඩියෙම ඒවා దేవතාවන් පුද කරන්නේ. దేవතාවන් වෙනුවෙන් කොහෙන් හරි ගිහිල්ලා තැම්පත් කරලා තියෙනවා. ඉතින් దేవතාව මොකද කරන්නේ? ඒකට බැල්ම හෙලාගෙන ඒකෙන් නිකුත් වෙන ආග්‍රහණය සුවඳ උරනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ රොඩු ටික. ඒ රොඩු ටික අපි කනවා දකින්න దేవතාව කැමතිලු. කොහොනම් කාලා බලන්නකෝ దేవතා පූජාවට තිබ්බ කේල් ගෙඩියෙන්. කෑවට කමන්නේ හරි හොඳයි කණ එක. කෑවුන් කේබත් එහෙම කාලා බලන්නකෝ. රහනේ. ඔක්කොම උරාගෙන ඉගත්තේ. අපිට තියෙන රොඩ විතරයි. ඈ ඉතින් ඒගොල්ලෝ හරි සතුටටපත් වෙනවා దేవතාවෝ. දැන් මේගොල්ලෝ එතකොට දන් දෙන්නේ. අපි దేవතාවුන්ට ගිහින් දෙනවා. ඒ කට්ටිය උරා ගන්නවා හොඳ හරිය. උරාගෙන ඉවරලා රොට්ට අපිට පූජා කරනවා. ඉතින් ඒක දිහා බලාගෙනත් ඒ කට්ටිය සතුට වෙනවා. පින් අනුමෝදන් වෙනවා. තේරුණා නේද? ඉතින් සතුට වෙලා මොකක් හරි ඉතින් මේ దేవතාවුන්ගෙන් උදව්වක් උපකාරයක් ඉල්ලුවොත් කරලා දෙනවා. Tamanට කරලා දෙන්න බැයි නම් ලොක්ක ළඟට යනවා. මහානුභාව සම්පන්න දෙවිවරු ළඟට ගිහිල්ලා ඉවරලා ඒ කට්ටිය ලවා කරලා දෙනවා. තේරුණා නේද? මේකට උපමාවක් කියනවා නම් දැන් සංස්ථාවක ලොක්ක හම්බෙන්න යන්න බැයි නම් කවුරුද හම්බෙන්න යන්න ඕනේ? සිකියුරිටි හම්බෙන්න ඕනේ. සිකියුරිටි හම්බෙලා උඩියක් හරි දුන්නාම සිකියුරිටි පුළුවන් ලොක්ක ළඟට යන්න. නැත්තම් සුළු සේවකයෙක් හම්බෙනවා. ඒකම් කෙනෙක් හරි ඔක සාමාන්‍ය සේවකයෙක්. හම්බෙලා එයාට පුළුවන් ලොක්ක ළඟට යන්න. අපිට ලොක්ක ළඟට යන්න බෑ. තේරුණේ? දැන් ලොක්කට අරයා ගඳ ගහන්නේ නැහැ. අපි ගියොත් ගඳ ගන්නවා. ගාලියේ ගඳ නැහැ. හරිය ගඳ ගන්නෑ. ඒගොල්ලෝ බෑන් එකක් දෙන්නේ. ඉතින් මේ නරපණුවන්ට දෙවිවරු ළඟට යන්න බෑ. නරපණුව කියන්නේ අපිට යොදුන් 100ක් 100ක් යොදුනක් ගඳ ගන්නවලු දෙවිවරුන්ට. නර ගඳ කියන එක. ඒක නිසා අපිට යන්න බෑ ඒකෙන් වලට. නමුත් దేవතාවුන්ට යන්න පුළුවන්. దేవතාවෝ දෙවියන්ට ගඳ නැහැ. దేవතාවුන්ට යන්න පුළුවන්. එතකොට దేవතාවුන්ට මිනිස්සුයෝ ගඳ නැහැ. මිනිස්සු ළඟට దేవතාවුන්ට එන්නත් පුළුවන්, දෙවියෝ ළඟට යන්නත් පුළුවන්. దేవතාවුන්ට මිනිස්සුයෝ ගඳ නැහැ. මොකද මේ මේ ගස්ගල් ආශ්‍රය කරගෙන ඉන්නේ පර්වත ආශ්‍රය කරගෙන. ඔය භූමාට දෙවියෝ කියලා කියන්නේ අපිත් එක්කලා ඉන්නේ. දෙවියෝ නේ దేవතාව, භූමාට దేవතාව. ඒ අයට අපව ගඳ නැහැ. එතකොට මහේසාක්‍ය මහානුභාව සම්පන්න දෙවිවරුන්ට ඒ කට්ටිය ගඳ නැහැ. ඒ කට්ටියට යන්න පුළුවන් දෙන්න. ගිහිල්ලා මෙන්න මේ විදිහට පින්දහම් කරන මිනිස්සු ටිකක් ඉන්නවා මෙන්න මේ විදිහට උදව් උපකාර ඉල්ලනවා මට නම් කරලා දෙන්න අමාරුයි වහන්සේලාට පුළුවන් නම් ඔබතුමාට පුළුවන් නම් පොඩ්ඩක් ඈ කියලා ඉවරලා එතෙන්ද ගිහිල්ලා කියලා දෙනවා පොඩ්ඩක් උදව් වන්න ඊළඟට බල සම්පන්න దేవතාවුන්ගේ දෘෂ්ටියට දාන්න පුළුවන් මෙහාට දික්ටි දාන්න පුළුවන් මෙහාට එන්න බෑ නමුත් ඒ යහපත් මිනිසුන්ට දික්ටි දා ගන්නවා දෘෂ්ටි දානවා කියන්නේ ඒ කට්ටිය අවධානයට ලක් කර ගන්නවා අවධානයට ලක් කළාට ගඳ ගන්නෑ. තේරුණේ? ආන් එතකොට මහේ ශාක්‍ය මහානුභාව සම්පන්න දෙවිවරුන්ගේ උදව් උපකාරත් ලබා ගන්න පුළුවන්. මම මේ කාටවත් කියන්නේ නැහැ. ඉතින් මගේ දරුවන්ට අන්න කියන්නේ ඕවා. ඔන්න ඕකයි දෙවියන්ගෙන් ලබන උදව් උපකාර ලබන ක්‍රමය ඔන්න ඕකයි. ඔබ මොකවත් දන්නේ නැහනේ. තේරුණා නේද? ඒක නිසා කැවුම් ගිහින් ගිහින්ම ගිහින් දුන්නාල කමන්නේ දේවතාවුන්ට. හරි කැමතියි. ඒක කිසි වැරද්දක් නැහැ. තේරුණේ? ඉතින් පින්දහම් කරනවා දකින්නත් කැමති ඒ කට්ටිය. ඒතකොට පින්දහම් කරනවා දකින්න පුළුවන් අර ඉහළ තලවල ඉන්න අයටත් අපේ පින් කරනකොට අපේ හිත අපේ හිතින් පිට වෙනවනේ බුදු ගුණ හඬ. ඒ බුදු ගුණ හඬ ඉහළ තලවලටත් ඇහෙනවා. දැන් අපේ ඉතින් විතක්ක විපාර, ਵਿਚාර විපාර කියලා සිතිවිලි හඬ පිට වෙනවනේ. ඉතින් අපි බුදු ගුණ මෙනෙහි කරනකොට, දහම් ගුණ මෙනෙහි කරනකොට, සංඝ ගුණ මෙනෙහි කරනකොට ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය අපේ චිත්තසංතාණයෙන් පිට වෙලා යනවා. පිට වෙලා යනකොට ඒ සිටිවිලි හඬ අර මහේසාක්‍ය දෙවිවරුන්ට අහන්න පුළුවන්. තේරුණා නේද? ඒවට කාල සීමාවක්, දේශ සීමාවක්, දුර සීමාවක් නැහැ. ඕනෙම දිහාකට අහන්න පුළුවන්කම තියෙනවා. ආන්ගේ සිටිවිලි හඬ අහන මහේසාක්‍ය දෙවිවරුත් අපට වැඳගෙන උදව් උපකාර කරනවා. මෙන්න මේකයි දේව පූජාව කියලා කියන්නේ. මේ දෙපැත්තම පුළුවන් එකක් කියලා. දෙවියන්ටත් ආමිෂ පූජා කරන්න පුළුවන්. කිරිබත් කැවුම් ගිහින් දෙන්න පුළුවන්. ඒක ඇති වැරද්දකුත් නෑ. පින් අනුමෝදන් කරන්නත් පුළුවන්. මේ දෙපැත්තෙන්ම කරන්නේ මොකද්ද? දෙවියන්ට කරන සංග්‍රහයක්. දේවතාවුන්ට කරන සංග්‍රහයක්. එතකොට මේගොල්ල අපව ආරක්ෂා කරගන්නවා. අපිට ආශිර්වාද කරනවා. ආන් මේකයි. එතකොට බුදු පියාණන් වහන්සේ බෝධියට පූජා කළා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත බුදු පියාණන් වහන්සේ සමන් වහන්සේ අවබෝධ කරගත්ත බෝධියම ගුරුස්ථානයේ තබා ගත්තා. මොකද්ද මහා ප්‍රඥාව? තමන් දැනගත්ත ධර්ම විනය, තමා විසින්ම අවබෝධ කරගත්ත ධර්ම විනය ගුරුස්ථානයේ තබා ගත්තා. ආන් මේක තමයි ජයශ්‍රී මහා බෝධිය කියලා කියන්නේ. ජය කියන්නේ කෙලෙස් සතුරන් ජය ගැනීමට සමත් වන්නේ ජය නම් වෙයි. සිරි කියන්නේ අංග සම්පූර්ණ, මහා බෝධිය කියන්නේ මහා ප්‍රඥාව. ඒක තමයි ජයශ්‍රී මහා බෝධිය කියන්නේ. ඒ ජයසිරි මහ බෝධිය ලබා ගැනීමට හිබන දුන්නා වූ ඇසට පුරුෂයටත් කියනවා ජයසිරි මහ බෝධිය කියලා. ඒ ගෞරව කිරීමක් වශයෙන් ඒක දාලා තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඒතර බුදු පියාණන් වහන්සේ ජයසිරි මහ බෝධියේවත් මහා ප්‍රඥාව තමයි ගුරුස්ථානයේ තබා ගත්තේ. බුදුහාඳුරෝ පිදු යන්නේ ඒකටයි. එතකොට ඒ ලබා ගැනීමට උදව් කළ සිවන දුන්නා වූ ඇසට වෘක්ෂයට උන්වහන්සේ කෘතගුණ සැලකුවේ කොහොමද? සියලු දෙවි මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබා දුන්නා. උන්වහන්සේට පුදන්න බැරි හන්දා. සියලු දේ මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබා දුන්නා. ඒ ටික පැහැදිලි නේද? තේරුණේ? මේ බුද්ධිමත් පිරිසට හිතා බලන්න දෙයක් මම මේ කිව්වේ. තේරුණා නේද? එහෙමනම් අපි දැන් හිත සකස් වෙන්නේ කෙසේද කියන එක අවබෝධ වීම සඳහා හිතේ යථාර්ථය අවබෝධ වීම සඳහාත් මම අද කමඨාණක් දෙනවා. හිත සකස් වෙන්නේ කොහොමද? දැන් මේ මහා ප්‍රඥාව පිළිබඳ කතා කරන්නේ අපි. මේ මහා ප්‍රඥාව ලබා ගන්න හිත ගැන අවබෝධ කර ගැනීමෙන්නේ. මේ මහා ප්‍රඥාව ලබා ගැනීම තමයි බුද්ධ පූජාව කියන්නේ, බෝධි පූජාව කියන්නේ. එය ලබා ගැනීම සඳහා කමඨහන් වඩන්න ඕනේ. මොකද්ද ඒ කමඨහන? දැන් මම නිකම් කියලා දෙන්නම් හිත සකස් වෙන ආකාරය. ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය. සම්බන්ධීකරණය වෙනකොටම විඥානය හට ගන්නවා සිටිවිලි පහක් සමග නේද? අන්න ඒ සිටිවිලි පහේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. ආධ්‍යාත්මික රූපයේ තියෙන උපවස් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව ඇදී පවතිනවා. ඊතර සම්බන්ධීකරණය ඇති වෙනවා. සම්බන්ධීකරණය ඇති වෙනකොටම විඥාන ධාතුව හට ගන්නවා. හටගන්නේ තනියමද? නැහැ. සිටිවිලි පහක් සමග හටගන්නේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. මේ සිටිවිලි පහේ චේතනාව ක්‍රියාත්මක වෙනකොට අන්න අපිට දකින්නාම වෙන්නේ ක්‍රියාවක්. සකස් වෙන්නේ මොකද්ද හිතක්. ඒ සිතිවිලි පහ ක්‍රියාත්මක වෙලා අවසාන වෙනකොට සකස් වෙන්නේ මොකද්ද හිතක්. දකින්නාම වෙන්නේ ක්‍රියාවක්. ඒක පැහැදිලි නේද? එතකොට රූපයත් අනිත්‍යයි, දුකයි අනාත්මයි, ඇසත් අනිත්‍යයි, දුකයි අනාත්මයි, චක්කු විඥානියත් අනිත්‍යයි, දුකයි අනාත්මයි. පස්සයත් අනිත්‍යයි, දුකයි අනාත්මයි, වේදනාවත් අනිත්‍යයි, දුකයි අනාත්මයි, සංඥාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. චේතනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මානසිකාරයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙන්න සිතේ යථාර්ථය. මෙන්න සිත සකස් වෙන හැටි මම කිව්වා. සිතේ යථාර්ථයත් ඕන් දැන් මම කිව්වා. ආයෙ කියන්නම්. සිත සකස් වෙන්නේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොටම විඥානය හැට ගන්නවා නාම ධර්ම පහක් සහිතව. ඒ නාම ධර්ම පහේ ක්‍රියාකාරීත්වයේ අවසාන වෙනකොට හටගන්නේ සිතත් දකින්න හම්බ වෙන්නේ ක්‍රියාවන්. ඔන්න සකස් වෙන ආකාරය ආගන්නේ කියන්න එපා. එසයි වර්ණ රූපයයි චක්කු විඥානයයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. කනයි ශබ්ද රූපයයි සෝත විඥානයයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. දිවයි රස රූපයයි ජීවා විඥානයයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. නාසයයි ගන්ධ රූපයයි ගාන විඥානයයි රස වේදනා සංඥා චේතනා මනසිකාර. කයයි පොට්ටබ්බ රූපයයි කාය විඥානයයි රස වේදනා සංඥා චේතනා මනසිකාර. මනයි ධම්ම රූපයයි මනෝ විඥානයයි රස වේදනා සංඥා චේතනා මනසිකාර. ඒතර මේ සියල්ලක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. මේකට කියනවා අට්ඨාරස ආයතන භාවනාව කියලා. ආයතන 18ක් තියෙනවා. ආයතන 18 තමයි ආධ්‍යාත්මික 6යි බාහිර 6යි ඊළඟට විඥාන. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී විඥාන 6යි. තේරුණා නේද? තුන් වරක් 6 18යි. තුන ගන්න මෙහෙමයි. බාහිර රූපයයි ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුනයි නේ. එතකොට ඇසයි වර්ණ රූපයයි චක්කු විඥානයයි තුනයි ඈ. එහේ සම්බන්ධ කරගෙන. කනයි ශබ්ද රූපයයි සෝත විඥානයයි තුනයිනේ. දිවයි රස රූපයයි ජීවා විඥානයයි තුනයිනේ. ඒතර හැමතැනම තුනක් තියෙනවා ආයතන හයටම. තුන් අරකයි 18යි. මේ මේ 18ම මේ අට්ඨාරස ආයතනයේම අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට මේ අට්ඨාරස ආයතන භාවනාවෙන් සිද්ධ වෙන්නේ මොකක්ද දන්නවද? සිත සකස් වෙන ආකාරය පිළිබඳව පැහැදිලිව අවබෝධ වෙනවා. සකස් වුණා වූ හිතේ යථාර්ථයත් අවබෝධ වෙනවා. හිත කියලා කියන්නේ ලෝකයට නේද? එහෙනම් ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා මේ අට්ඨාරස ආයතන භාවනාව ඉතාම හොඳින් කරන්න ඕනේ. මගේ මේ සක්‍රුදාගාමී කමඨාන් ඉල්ලන ඇත්තෝ ඉන්නවා ඒ කට්ටියට ඔන්න දෙන කමඨාන්. සක්‍රුදාගාමී නෙමේ අරිහත් ඵලයටමපත් වෙන්න පුළුවන් මේ කමඨාන් වැඩුවක් තියෙනවා. සක්‍රුදාගාමී ඵලයට අනාගාමී ඵලයට කියලා විශේෂ කමඨාන් නැහැ. එකම එක කසාය තියෙන්නේ ඒකේ පොඩ පොඩ අනුපාන වෙනස් කරනවා එච්චරයි. එහෙනම් මේ සක්‍රදාගාමි කමඨාන් ඉල්ලන කට්ටියත් අද ඉඳන් මෙන්න මේ කමඨාන වඩන්න. අනික ඔක්කොටම ඒ කට්ටිය තරම් නෙමෙයි සියලු දෙනාටම. මේ කමඨාන මම කියලා දුන්නේ. ඒ සක්‍රදාගාමි මාර්ගයේ ඉල්ලන කට්ටිය මේක බොහෝ වෙලාවක් වඩන්න. මේ කමඨාන. එහෙමනම් මේ කමඨාන කියලා දීම සඳහා ඔය කට්ටිය දැන් කය ගෙලින් තියාගෙන පහසුවෙන් තියාගෙන ඇස් දෙක පියාගන්න. ඇත් දෙක පියාගෙන මගේ හඬට අවධානය යොමු කරගන්න කියන්න එහෙම එපා ඈ. මං කියනකොට මාත් එක්කලා කියන්න එපා. මගේ හඬට අවධානය යොමු කරගෙන ඉන්න. එස් අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි බලන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කන අනිත්‍යයි දුකයි අනාත්මයි ශබ්ද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානයේ සමග හටගන්නා ඕ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි නාසය අනිත්‍යයි දුකයි අනාත්මයි ගන්ධ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානයේ සමග අටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි ආග්‍රාණය කරන සිත අනිත්‍යයි දුකයි අනාත්මයි දිව අනිත්‍යයි රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවා විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවා විඥානයේ සමග අටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි රස විඳින හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කය අනිත්‍යයි දුකයි අනාත්මයි පොට්ටම්බ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥාණය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි මන අනිත්‍යයි දුකයි අනාත්මයි ධම්ම රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥාණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මනෝ විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මිනී කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි මෙන්න මේ විදිහට අට්ඨාරස ආයතනය අට්ඨාරස ආයතනය කියන්නේ මොනවාද? ඒතර මේ අට්ඨාරස ආයතනයෙන් තොරව තවත් ලෝකයක් නැහැ. ප්‍රධාන වශයෙන්ම 6යි කියලා තියෙන්නේ. මේ තියෙන්නේ. සබ්බ සූත්‍රයේ කියලා තියෙන්නේ 6යි. මොකද්ද? යසකන දිවනාසයේ කය මන. ඊළඟ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම. එතනත් 6යි මෙතනත් 6යි. ඊළඟ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව්වා විඥාන, කාය විඥාන, මනෝ විඥාන 6යි. 6යි තියෙන්නේ. මේ 6 පිළිබඳව අවබෝධ කරගත්තා නම් හරියි. ඒක අපි තුනට එකතු කරලා තමයි අර 18ක් කරගෙන තියෙන්නේ. තේරුණේ? එතකොට මෙන්න මේ විදිහට දෙක පියාගෙන හිතන්න ඕනේ. කිව්වට හරියන්නේ නැහැ ඒක. හිතනකොට මොකද වෙන්නේ? චින්තනයනේ. චින්තනය තුළින් දර්ශනයට යනවා. චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති කියලා තියෙනවානේ. දැන් මේක හිතන එක කරන්නේ. අට්ඨාරස ආයතනය පිළිබඳව යථාර්ථය චින්තනයට දා ගන්නවා. හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගත්තයින් පස්සේ අවබෝධයට යනවා. තේරුණා නේද? එතකොට මොකද වෙන්නේ? හිත සකස් වන්නේ කෙසේද කියන එකත් උතන තියෙනවා. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි. විඥානයේ සමග හට ගන්නා වූ සිතුවිලි පහ. ඔන්න හිත හට ගන්න ආකාරය. දැන් අර කියලා දීලා තියෙනවනේ ඒවා දැන් වැඩ කරනවනේ නේද? ඔය ටික මතක් වෙනකොට ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි විඥානයයි. ඒ සමග හට ගන්නා වූ සිතුවිලි පහ. ඒතකොට ඒ වැක් ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. ඊළඟට බලනවා සිතේ යථාර්ථය. මොකක්ද? ඇසත් අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි අනිවාර්යෙන් මේක වෙන්න එපාය වර්ණ රූපේ නිසා ඇස නිසා වර්ණ රූපේ හට ගන්න ඕන දෙකම රූප නෑ නේද රූප කියලා කියන්නේ මොකද්ද ධාතු හතරක සංකලනයේ වේගවත් වෙනවා ධාතු හතරක් සංකලනය වෙලා පවතිනවා ස්වභාව ශක්තියින් හතරක පැවැත්ම රූප කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ පවතිනවා කියන්නේ චලනය කියන එකයි. පවතිනවා කියන්නේ චලනය වෙනවා. එහෙමනම් රූප කියන්නේ මොකද්ද? ස්වභාව ශක්තිය හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ඒක සාපේක්ෂ කරගෙන විඥානියත් වේගවත් වෙලා. ඒක සාපේක්ෂ කරගෙන නාම ටිකත් වේගවත් වෙලා. විඥාන නාම රූප කියන්නේ හිත. ආන්න හිත කියලා කියන්නේ මොකද්ද? වේගයක් පමණයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙනම් ගත හැකි දෙයක්ුත් නෙමේ අනිත්‍ය නම් දුක නම් ගත යුතු දෙයක්ුත් නෙමේ අනාත්මයි කියන්නේ වටිනා දෙයක් නෙමෙයි. Taman කියන දේ අහන්නේ නෑ. එහෙමනම් දැන් මේ මේ කමටහන තමයි වඩන්න ඕනේ. දැන් මේ බලලා විනාඩි 5ක් විනාඩි 5ක් මම දෙනවා මේ කමටහන වඩන්න. පුරුදු වෙන්නත් එක්ක නෑ. දැන් ඇස් දෙක පියාගෙන, කය කෙලින් තියාගෙන, ඇස කන දිවනාසය කය මන කියන මේ ආයතන හය අරගෙන දැන් මේ විදිහට බලන්න. ඉස්සෙල්ලා එහෙන් පටන් ගන්න ඈ. දැන් ඇති දැන් මේ කමඨාන එකක්තිය දිවල් වලට ගිහිල්ලා වඩා හොඳයි මෙන්න මේ විදිහට වැඩුවොත් ආන්දර අවදි වෙනවා අවදි වෙලා ධාන වලට යනවා සමාධියට ගිහිල්ලා සමාධියෙන් බැහැලා මේ කමඨාන වඩනවා පැයක් විතර වඩනවා මේක පාරක් විතරක් බලලා මදි දෙතුන් පාරක්ම ආයතන පිළිබඳව මේ යථාර්ථය දකින්න ඕනේ එකපාරක් කරන්න සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර වාගේ යනවා. ඒක පස් කරයක් හය සැරයක් විතර මේක බැලුවර කමන්නේ මේක බලන්න බලන්න තමයි ලෝකයේ යථාර්ථය චින්තනය තුලින් අවබෝධයට යන්නේ. කිව්වට වැඩක් නෑ ඕක. කොච්චර අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වත් ඒක නිකන් ගායනයක් පමණයි. මෙතන තියෙන්න ඕන හිතන්න ඕනේ. හිතනකොට තමයි දර්ශනෙට යන්නේ. තේරෙන්නේ? ඒ නිසා මේක චින්තකයන් වශයෙන් හිතන්න පටන් ගන්නද එතකොට සිත සකස් වන්නේ කෙසේද කියලා පැහැදිලි වෙනවා ඊළඟට සකස් වෙන හිත කුමක්ද කියලා පැහැදිලි වෙනවා සකස් වෙන හිත මොකන්ද අනිත්‍යයි දුකයි අනාත්මයි හිත කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි එහෙමනම් මේ ලෝකයේ තුල ගත හැකි දේකුත් නැහැ ගත යුතු දේකුත් නැහැ ආන් එතකොට තමයි ලෝක විදු කියන ගුණයට යන්නේ ලෝකෙම දැන් ඔතන තියෙනවා කයයි හිතයි දෙකම තියෙනවා ඔතන රූපස්කන්ධයක් තියෙනවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධයම තියෙනවා. ඒක නිසා මේ කමඨාන හොඳට ගෙදර ගිහින් වඩන්ඩ මේ දවස් 7ේම උදේ පාන්දර නැගිටලා සමාධියට ගිහිල්ලා ධාන වලට ගිහිල්ලා ඒකෙන් බැහැලා පැයක් විතර වගේ වඩන්න. එහෙම වඩාගෙන එන්න අමතර කමඨානක් දුන්නේ. ඒ වුණාට අමතර කමඨාන වුණාට ඒක බොහොම බලවත් කමඨානක් කියලා. සක්‍රදාගාමී මාර්ගයේ වඩන අයටත් අනාගාමී මාර්ගයේ වඩන අයටත් අරිහත් මාර්ගයේ වඩන අයටත් සියලු දෙනාටම අවශ්‍ය කරන කමඨානක්. තේරුණේ? එහෙනම් දැන් භාවනා පන්තිය මෙතනින් સમાප්තයි. සෑම දිනාටම තිරුවන් සරණයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේ ජරා මරණම් හා ආපරිමුංචිස්සා